අතහැරලා මේ ඉතින් අතරින්න එපා. ඇසුරු කරන්න එපා. ඇසුරු වෙන්න. මගුල් ගෙදරට යන්න. මගුල් ගෙදර ඒ මිනිසුන්ට සාපේක්ෂව ඉන්න. උපාසක මාත්‍යා මගුල් ගෙදර භුක්ති විඳින්න යන්න එපා. එතන තමයි තියෙන ප්‍රශ්නේ. සමාජයේ කින්නකොට අපි මේ දේවල් කරන්න එපායි. බස්වල නැග්ගා මිනිස්සු ඇඟේ වදින්නේ නැද්ද? එහෙමනම් තනියෙන් බස් එක බුක් කරගෙන යන්න වෙනවනේ. එහෙම යන්න බෑ. කඩවල් වලට යන්න ඕනේ, මිනිස්සුත් එක්ක ඉන්න ඕනේ, උත්සව වලට යන්න ඕනේ. එතන ඒ පරිසරයට ගැළපෙන විදිහට ඒගොල්ලන්ට ඕනෑ විදිහට අපි ඇසිරෙනවා මිසක් අපි ඒක උපාදානය කරන්නේ ඒක අපේ කරගන්නේ ඒක නිතරම සීයේ තියෙන්න ඕනේ. යාළුවෙක් බැඳිනවා ඒ නිසා මම මගුල් ගෙදර ආවා. ඇත්තටම මම දන්නවා මේක වීලුවක්. වීලුවක් කසාද බැඳලා මිනිස් සිතක් සැනසෙයිද? කසාද බඳින්නේ යා මේ කවදාකවත් එයා අතරින්න බැරි නිසා. අම්මට තාත්තට විරුද්ධව බඳින්නේ. වැඳලා මේ දවස් තුනෙන් වැඩට යනවා. වැඩට යලා එයා පැත්තේ ටයිපිස්ට් කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා. පෙරේද බැන්දේ. කෝ ඒ මනසට ප්‍රශ්න විසඳිලා නැහනේ. එහෙම නේද? ලෝකේම තමයි. කසාද බැඳලා සෑයමටපත් වෙන්නේ, අම්බ කරලා සෑයමටපත් වෙන්නේ, මිනිසුන්ගෙන් පලි අරගෙන සෑයමටපත් වෙන්නේ, ගෙවල් අදලා සෑයමටපත් වෙන්නේත් නැහැ. රස්සාව කරලා සෑයමටපත් වෙන්නේත් නැහැ. එහෙනම් මේ මිනිස්සිත එකම එකකින් විතරයි සෑයමටපත් වෙන්නේ. නිරෝධ සමාපත්තිය. ඒක නිතර සී කරන්න ඕනේ. මම රාහත් වුණත් වැඩක් නැහැ. මම ඉන්නේ රාහත් පොළොවක නෙමෙයි. පුතුජන පොළොවක. කාම ලෝකයක. මේ මා පොළොව කියන කාම ලෝකයක්. ඒතර ඒගොල්ලන්ට ඇඩ ගහින්න එපායි. ඒගොල්ලන්ට ඇඩ ගහින්න. භාග්‍යවතුන්සේ බුදු වුණායි කියලා භාග්‍යවතුන්සේ ලෝකේ අතරලා ගියද නෑ. ඒ කට්ටියත් එක්ක එකතලා හිටියා. බනිනවා. බුදුහාමුදුරන්ට ඇල පිරිකර පූජා කරනවා. දොස් කියනවා. නොසලකා කරින හැමදේම බුදුහාමුදුරු ඉවසගෙන ඉඳයි ඇඩ ගහින්න තින්න බෑ ලෝකේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ හැඩගැයීම. හැඩගැයෙන්නේ නැතුව අපිට මේ ලෝකේ ජීවත් වෙන්න විදියක් නැහැ. අපිට වැඩිපුරම ඇසුරු කරන්න ලැබෙන පුතුජනයිනේ. එහෙනම් පුතුජන ලෝකයේ පුතුජනයිත් එක්ක ඇසුරු කරන්න නම් හැඩගැයෙන්න කැරෙන්න වෙන ක්‍රමයක් නැහැ. අයාපත කරන්න අයාපත කරපුවාදේ. අධර්මිෂ්ඨකම් කරන්න අධර්මිෂ්ඨකම් කරපුවාදේ. පස්පව් කරන මනුස්සයා පස්පව් කරපුවාදේ. මම ඒ සමාජයේ ඉන්න හැබැයි ඒ කියන එකක්වත් මම කරන්නේ එතනට එන්න පුළුවන් හරි ශ්‍රේෂ්ඨයි. ඒක තමයි මාර්ගය. මම අසත්පුරුෂ වෙන්නේ මම අධර්මිෂ්ඨ වෙන්නේ මම පස්පව් කරන්නේ ඒ කියලා මම විමානයක් අරගෙන උඩ ඉන්නෙත් නෑ. ඒ මිනිසුත් එක්ක කාලා බීලා ඒ මිනිසුත් එක්ක තමයි දවල්ට වැඩ පොළේ කැම කන්නේ, තේ බොන්නේ. හොඳට ඉන්න හැබැයි ඒ කියන කතන්දර කරන්නේ. කරන්නේ. එතන තමයි අපේ බෞද්ධකම, අපේ මිනිසත්කම, අපේ කමඨාන ආරක්ෂා වෙන්නේ. යාළුවා ආරක්ෂා කරන මමතේ දේවල් කරනවා නම් මගේ මිනිසත්කම ඉවරයි. ඒ වලින් පරිස්සම් වෙන්න. අපට වෙනම ඉන්න තැනක් නැහැ ලෝකේ. මේකේ තමයි ඉන්න ඕනේ. පස්සේ මරුණට පස්සේ හත් දවස් දානේ ඒක පාංශු කුලේ මාතුන් අත් දවස් දානේ තුන් මාස දානේ ඔය ඒක පාංශු කුලේ දැන් මේකට මොනවාරි එකක් මං කිව්වම අල්ලපු පන්තලේ ඉන්න ආම්ද්‍රෝ මට ඇවිල්ලා ගානවනේ <laughs> ඔබ වහන්සේ නිසා මට දැන් අත් දවස් දාන ලැබෙන්නෙත් නෑ තුන් මාස දාන ලැබෙන්නෙත් නෑ ඒවා වලින් තමයි මම ජීවත් උනේ ඔබ වහන්සේ දැන් මට බත් වියලා දෙන්න කියනවා අරිනේ කතන්දරේ මමනේ ඒක නැති කරලා තින්නේ ඇයි උපාත්තක මාත්‍යා මම මෙහෙම ඉන්නවට කැමති නැද්ද <laughs> ආලපාල ආම්ද්‍රෝ ගොඩයිල මට ගාලා යනවට කැමතිද උපාසක මාත්‍යට දෙන්න අකමැති නම් නොදී ඉන්න දෙන කට්ටිය දීපුවාද ඒක ප්‍රශ්නයක් නේ උපාසක මාත්‍ය ඒක ප්‍රශ්නයක් බුදුහාමුදුරු දේශනා කරනවා ඒක මලගිය ඇත්තන්ට දානයක් දීලා පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් ඒක වරදක් නෑ ඉදම්මේ ඥාතිනං හෝතු කියන ගාථා භාග්‍යතුන්සේ තමයි දේශනා කරන්නේ මලගිය ඇත්තන්ට එහෙම කරන්න කියනවා සැරියොත් මහරහතන් වහන්සේගේ ඈත කාලයක අම්මා කෙනෙක් එයා සංසාරේ මොන මොන හරි හේතු නිසා පෙරේත ලෝකෙ ඉපදුනා. එයා ඇවිල්ලා මගේ පුතා කියලා කතා කරනවා. බලනකොට කවුරුත් නැහැ. පුතා කියලා කතා කරනවා. පස්සේ ප්‍රඥාවෙන් බලනකොට තමයි තේරෙන්නේ මේ പ്രേත ලෝකෙන් තමයි මේ කතා කරන්නේ. පස්සේ තමයි දැනගන්නේ මේ මගේ අම්මා කියලා මොකද්ද ඕනේ කියලා වවන්න. ප්‍රාතන් වහන්සේලා වඩම්මලා දහනයක් දීලා මට පින් දෙන්න පුතා කියලා කිව්වා. සරියුත් ආන්දරෝ දැන් අපි මැරිච්ච කිරියත්තට තාත්තට අම්මට දරුවට දාන්නේ දෙනවද නැද්ද කියලා අහනවා. පෙරේතයෙකුට දාන දීපු කතාවකුත් තියෙනවා. බලන්න සීමාවෙන් එහාට ගිහිල්ලානේ. ඒ පෙරේත ලෝකේ ඉන්න පෙරේතියක් වෙනුවෙන් ඒ රාතන් වහන්සේ දානෙලක් දෙනවා. කියලා පින් අනුමෝදන් කරනකොට එයා චුත වෙලා යනවා නිදාස් වෙලා. එහෙනම් රාතන් වහන්සේලා දානෙ දුන්නා නම් බුදුවරු එම දානෙ දෙන්න ඒ දෙමෝපියන් වෙනුවෙන් ඒ ඒ සහෝදරය වෙනුවෙන් ඒ යුතුයකම් කරන්න කියලා කියලා තියෙනවා නම් ඇයි පාතක මාතක විරුද්ධ වෙන්නේ? ආගියාරි කෙනෙකුට කෑම ටිකක් දෙන එක යහපත් වැඩක් නේද? බඩගින්න නිවනවනේ අපි. ඒගොල්ල සත්පුරුෂද අසත්පුරුෂද ප්‍රශ්නේ අපි වෙනම තියමු. බඩගින්න නිවන එක කොච්චර ලොකු දෙයක්ද? ඒක ශ්‍රේෂ්ඨ දෙයක්. දානීය කියන්නේ අපේ පාරමිතාව. මිනිසක් බව ලැබපු අපි හැමෝගෙම අපි පතන බෝධියේ පළවෙනිම පාරමිතාව දානය. දාන පාරමිතා නැතුව මේ ලෝකයේ කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ. දාන පාරමිතාව නැතුව කරන්න බෑ ඒක. අනිවාර්යයෙන් පුරන්න ඕන පාරමිතාවක් ඒක. එහෙනම් දානීය පුරන්න ඒ පාරමිතා පුරන්න බෑ දන් දෙන්නේ නැතුව. අත් දවසේ නෙමෙයි උපාසක මාත්‍ය පුළුවන් නම් ප්‍රචාරය කරන තුන් දවසෙන් දෙන එක ඊට වඩා ආනිසංසයි. පස් දවසෙන් දෙන එක ඊට වඩා ආනිසංසයි. වරු තුනේ දාන වරු හතේ අලුත් අලුත් ඒවා පටන් ගන්න. එහෙම පටන් අරගෙන පුළුවන් තරම් දන් දීලා දාන පාරමිතා සම්පූර්ණ කරන්න. අපට වරු තුනේ දාන, දවස් දෙකේ දාන, දවස් 18 දාන, දවස් 16 අමාරේ දාන ප්‍රශ්නයක් නැන්නේ පින්නේ උනේ. අත්හැරෙනවා නම් දාන පාරමිතා පිරෙනවා නම් කෙලෙස් නිරෝධ වෙනවා නම් එච්චරනේ. ලෝභය අලෝභය වෙනවා නම් ප්‍රශ්නයක් නැන්නේ. තුන් මාසෙට දාන 20ක් විතර දෙන එක එක නකත් අදනවා. ඉරු දින දාන කියලා එකක් අදනවා. සිකුරාදා උදේ කියලා එකක් අදනවා. සිකුරු දාන කියලා. එහෙම මොනවා එකක් අදනවා. අපිට නිවන් දකින්න ඕනේ. අත්හැරෙන්න ඕනේ. අපේ තියෙන ලෝභය කියන කෙලෙස්ය අලෝභය බවට පත් වෙන්න ඕනේ. වරදක් නෑ ඒක. හැබැයි ඒවා වැරදි කියලා කිව්වම ලොකු ප්‍රශ්නයක් එනවා. එහෙනම් දැන් මං කියන දේ පිළිගන්න යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස මොනවද කරන්නේ? ඊට පස්සේ අත් දවස දාන දෙන්නේ නැහැ. තුන් මාස දාන දෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ ලෝභය අලෝභය කරන්න තියෙන අවස්ථාවල් ඒ ඒ ඔක්කොම දොරවල් වැයෙනවානේ. දාන පාරමිතා පුරන්න තියෙන ඒ බෝසත් පාරමිතා පිරෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවානේ. මම මේ කට්ටියට අකටයුත්තක් කරන්නේ. දෙන්න කැමති නම් පුළුවන් තරම් දෙන්න. අකමැති නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිවන් දකින්න සියලුම දේවල් දීලා ඉවර කරන්න ඕනේ. රාතෙක්ගේ නමේ රුපියලක් රුපියලක්වත් තියෙන්න බෑ. එක බිම් අංගලක්වත් තියෙන්න බෑයි. ඒ සියලු බැඳින් නිදාස් නාම තමයි අරාතෙක්. එහෙනම් කවදාරි රාත් වෙන්න නම් මේ කියන ඔක්කොම ටික දෙන්න වෙනවා නම් මොනවාරි හේතුවක් කියලා දීලා දාමු. නිදාස් වෙන්න. එන්න මොකද ප්‍රශ්න තියෙනවද? එහෙම කිව්වයි කියලා හැමදාම මට අරගෙන එන්න එපා. ඒක අඩි දෙකයි උළු අස්ස. ඊට වඩා මාත් තුන තමාරි මට ඇතුළට යන්න. ඊට පස්සේ වාලෙන් බයින්න එපා මම හැමදාම විනි මග තියලා. ඒ ප්‍රශ්නයකුත් එනවා. මෙන්න මොකද ප්‍රශ්න ගැටලු තියෙනවා. ගොඩාක් පින් දවසේ හිතා ගන්න බැරි තරම් වේසක් දරුවා. ඊට වඩා පින් කලින් ශ්‍රමදානයේ සෑහෙන වේසක් දරුවා. ඒ සියලුම පින් උපාසක පින්වතුන්ටත් දෙමව්පියන්ටත් ඒ පවුල්වල මැරිච්ච නියපරලෝකීය අයටත් අපි අනුමෝදන් කරනවා කිසිම හේතුවක් මත ඒ කට්ටියට මේ ලෝකේ ඉපදිලා ඒ පංචකාම පිනවන්න ඒ පින් ආයෝජනය වෙන්නේ නැහැ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පාන්නම ඒ සියලුම පින් ඒ හයටත් උපාසකයටත් දැන් ජීවත් වෙලා ඉන්න දෙමව්පියන්ට දරුවන්ටත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා